සුත නැත මහනුවි පවන් හල නැත පැලවිවි එදා අඳමයි අදත් යවනයේ එහෙත් අප දෙන්නා බලන් කැඩපත් සොඳුරියේ සතක් උඩ නැවතිලා සිනා තලමින් සනේ ඇයි හරදම් බලන් කරපත් සුන්දියේ පාට වත්සුණු තෙකොපුලෙන් සිසදා කොළුම් තොත නැත මහලු දිවිය අවන් අල් නැත් පැරණි එදා හඳමයි සදත් යවුනේ එහෙත් අප දෙන්නා බලන් කරපත සොඳුරියේ උණුන් රහසු බැංග ආදර පෙම් වලන් කැරපත් සොඳුරේ කුමන අරුමද නරකෙසක් නැමිලා කොළොම් තොට නැත මහන්දී අවන්හල නැත පැරණි එදා හඳමයි අදත් යවුවනයේ ඒත් අප දෙන්නා බලන් කැලපත සොඳුයේ